විශිධි මාර්ගයේ මුල සීල නිර්දේශය අවසන් කරලා දුතාංග නිර්දේශයත් පැහැදිලි කරලා අවසන් කරලා අපි කම්මට්ටාන ගහන නිර්දේශය තමයි අද සාකච්ඡා කරමින් ඉන්නේ. ඒ කම්මට්ටාන ගහන නිර්දේශය තුලත් අපි දේශන කීපයක් පවත්වන්න තියදුනා. ඒ අනුව අපි සාකච්ඡා කරමින් සිටින්නේ මේ යෝගී චරිත හඳුනා ගැනීම පිළිබඳව කම්මට්ටාන ගහන නිර්දේශයේ තියෙන නොඑක් නොඑක් යෙදීම් පිළිබඳව තමයි අපි සාකච්ඡා කරමින් ඉන්නේ. කොහොමද යෝගී කුමන චරිතයක්ද කියලා හඳුනාගන්නේ කියන කාරණය. ඒ කාරණේ ඒ පිළිබඳව අපි කරුණු කාරණා ගණනාවක් පසුගිය වැඩසටහන් තුනක් ඔස්සේ අපි සාකච්ඡා කළා. ඒ අද දවසේත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ යෝගී චරිත හඳුනා ගැනීම අපි කොයි විදිහටද සිදු කරන්නේ ඒ සඳහා චරිත හඳුනා ගැනීම සඳහා භාවිත කරන්න පුළුවන් ක්‍රම කිහිපයක් පිළිබඳව තමයි අපි පසුගිය සතියේ පටන් සාකච්ඡා කරමින් සිටින්නේ. ඒ අනුව අපිට අපි සාකච්ඡා කරමින් සිටියා අපට විසුද්ධි මාර්ගයේ සඳහන් වන ගාතහරත්නයකින් ඉරියාපතතෝ කිච්ඡා භෝජන දස්සනාදිතෝ ධම්මප්ප ධම්මප්පවත්තිතෝ චේව චර්යායු විභවයේ කියන ගාථා රත්නයෙන් අපිට විසුද්ධි මාර්ගයේ බුදුබෝස ස්වාමීන් වහන්සේ අපිට කියනවා මේ චරිතයක් හඳුනා ගැනීමේදී ඉරියව් වශයෙන් චරිතය හඳුනා ගන්න පුළුවන් කෘත්‍ය වශයෙන් හඳුනා ගන්න පුළුවන් පෝජන වශයෙන් හඳුනා ගන්න පුළුවන් දර්ශනාදී වශයෙන් හඳුනා ගන්න පුළුවන් ධර්ම ප්‍රවෘත්ති වශයෙන් හඳුනා ගන්න පුළුවන් කියලා ක්‍රම පහක් අපිට පැහැදිලි කරනවා ණය ක්‍රම පහක් අපිට ඉදිරිපත් කරනවා මේ යෝගී චරිත හඳුනා ගැනීම පිළිබඳව ඒ අනුව අපි පසුගිය සතියේ සාකච්ඡා කරා යෙදුන ක්‍රම කිහිපයක් ඒ අනුව අද අපි සාකච්ඡා කරන්න යන්නේ මේ භෝජන වශයෙන් වැළඳීම් වශයෙන් අපි කොහොමද චරිත හඳුනාගන්නේ ඒ වගේම සහ ඒ එතනින් ඉදිරියට දර්ශනාදී වශයෙන් සහ ධර්ම ප්‍රවෘත්ති වශයෙන් අපි කොහොමද චරිත හඳුනාගන්නේ කියන කාරණේ තමයි අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව අපිට චරිත හයක් තියෙනවා. රාග චරිත, ද්වේෂ චරිත, මෝහ චරිත, සද්ධා චරිත, බුද්ධි චරිත සහ විතක්ක චරිත කියලා. මෙන්න මේ රාග, දෝෂ, මෝහ, සද්ධා, බුද්ධි, විතක්ක කියන චරිත එකිනෙක හඳුනා ගන්න අපිට උපකාර වන කරුණු කාරණා කිහිපයක් තමයි මේ සාකච්ඡා කරමින් එන්නේ. ඒ අනුව අපිට මේ ඉරියාපතතෝ කිච්ඡා භෝජනා දසනාදිතෝ ධම්මප්පවතිතෝ චේව චරියායෝ විභවයේ කියපු ගාථාවෙන් අපිට සඳහන් කරපු ඉරියව් වශයෙන් චරිත හඳුනා ගැනීම අපි කතා කරන්න යෙදුනා. කෘත්‍ය වශයෙන් නොඑක් නොඑක් කටයුතු කරද්දී මේ එකිනෙක චරිතයන් කොහොමද හැසිරෙන්නේ කියන කාරණේ අපි සාකච්ඡා කරන්න තියදුනා. ඒ අනුව අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා වැළඳීම් වශයෙන් එහෙම නැත්නම් භෝජන වශයෙන් කොහොමද අපි චරිත හඳුනාගන්නේ කියලා. එතන සඳහන් කරනවා රාග චරිතය ගත්තොත් අපිට බුදුගොස් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා රාග චරිතය සිනිඳ වූ මధుර භෝජන ප්‍රේ කරනලු වළඳන කල්හි ආලෝකය ඊට මහත් කොට නොගෙන වටකොට රස විඳින්මින් සෙමෙන් වළඳනවලු. මිහිරි යුදයක් ලැබුණු කාලේ සොමනස් වෙනවා. ඉතින් මේ කාරණේ අපිට පැහැදිලි කරනවා. රාගචරිතෝ සිනිද්ද මధుර භෝජනප්පියෝ හෝති. බුඤ්ජමානෝච නාති මහන්තම් පරිමණලං ආලෝපං කତ୍වා රස ප්‍රතිසංවේදී අතරමානෝ බුඤ්ජති. කිංචි දේව සාදුන් ලබිත්වා සෝමනස්සං ආපජ්ජති. එතකොට මේ රාග චරිතය රාග චරිතය අපිට සඳහන් කරනවා ඔහු නිරන්තරයෙන්ම මිහිරි භෝජන කියන්නේ ටිකක් පැණි රස ආදී භෝජන තමයි කැමති වෙන්නේ. ඒ වගේම තමයි Taman හදාගන්නා බත් පිඩුව ඒ තරම් මහත් පිඩුවක් කරගන්නේ නැහැ. ඒක රස විඳිනවා. ඊටාම රස විඳින්මින් මිහිරු ඒ වාගේ මිහිරි උදයක් ලැබුණු වෙලාවට සොම්නස්ස බලනවා කියන කාරණය. දෝෂ චරිතය පිළිබඳව සඳහන් කරනවා දෝෂ චරිතෝ ලූක අම්බිල භෝජනප්පියෝ හෝති. ඊටාම රූක්ෂ වූ ඇඹුල් ආහාර ප්‍රිය කරනවා කියලා කියනවා. ඒ වගේම බුඤ්ජමානෝච මුඛ පූරකං ආලෝකං කත්වා අරස පරිසංවේදී තරමානෝ බුඤ්ජති. එතකොට රස විදීමකින් තොරව ටිකක් මුඛය පුරවාගත් ආලෝපයක් බත් පිඩුවක් හදාගෙන රස බැලීමකින් තොරව ඉක්මන් ටිකමට වළඳලා අවසන් කරනවා කියලා. මෝහ චරිතය පිළිබඳව අපිට කියනවා රුචිය අසවල් දෙයටයි කියලා ප්‍රිය ප්‍රිය කරන දේ පිළිබඳව හරියටම ප්‍රකාශයක් අපිට කරන්න අපහසුයි කියලා සඳහන් කරනවා. ඒතර මෙන්න මේ විදිහට අපිට භෝජන වශයෙන් අපි සාකච්ඡා කරන්නත් යෙදුනා සමහර කාරණා ගිය සතියේ. ඒතර භෝජන වශයෙන් එහෙම නැත්නම් වැළඳීම් වශයෙන් චරිත හඳුනා ගන්න ආකාරය කතා කරන්න පුළුවන්. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ දර්ශනාදී වශයෙන් දර්ශනාදී වශයෙන් කොහොමද අපේ චරිත හඳුනාගන්නේ කියන කාරණය. දස්සනාදිතෝ කියන කාරණය අපිට පැහැදිලි කරනවා දස්සනාදිතෝති රාග චරිතෝ ඊශකම්පි මනෝරමං රූපං දිස්වා විම්හේ ජාතෝ විචිරං ඕලෝකේති අපිට කියනවා රාග චරිත පුද්ගලයා යම්කිසි Taman කැමැති සිත ඇඳගන්නා සුළු රූපයක් දැකලා බොහෝ වෙලාවක් ඒක දිහා බලාගෙන ඉන්නවලු. ටිකක් මවිතයටපත් වුණා වගේ බොහෝ වෙලාවක් මේ දිහා බලාගෙන ඉන්නවලු. ඒ වගේම පරිත්තේති ගුණේ සජ්ජති. ඊටාම සුළු මේ රූපය තුල තියෙන ඊටාම සුළු ගුණයක් හරි තියෙනවා නම් ඒ ගුණයට ඇලෙනවලු. දෝෂ ගණන් ගන්නේ නැහැ කියලා කියනවා. භූතම්පි දෝසන්න ගන්නාති කියලා කියනවා. සත්‍ය වශයෙන්ම දෝෂයක් තිබුණත් ඒ දෝෂය ගණන් ගන්නේ නැහැ කියලා කියනවා. පක්කමන්තෝපි අමුච්චිතු කාමෝ වහුත්වා සාපේක්ඛෝ පක්කමන. ඒ රූපය දැකලා එතනින් ඉවත් වෙනකොට මේ රාගචරිතය ඒ පිළිබඳව නැවතත් නැවතත් එතෙන්ට එන බලාපොරොත්තු වෙන්නතු අපේක්ෂා සහිතවම තමයි වෙන්වීම වෙන්වීමට කැමැත්තක් නොමැතිව අකමැත්තෙන් තමයි අපේක්ෂා සහිතව පිටත් වෙන්නේ කියලා කියන්නේ. නිසා රාග චරිතය යම් කිසි රූපයක් දකිනකොට මෙන්න මේ විදිහට හැසිරෙනවා කියලා අපිට සඳහන් කරනවා. හැබැයි ද්වේෂ චරිතය පිළිබඳව දෝෂ චරිතය පිළිබඳව ඊට වඩා පැහැදිලි ඊට වඩා වෙනස් ආකාරයකට කියනවා දෝෂ චරිතෝ ඊසකම්පි අමනෝරමන් දිස්වා කිලන්ත රූපෝ විය නචිරං ඕලෝකේති. ඊටාම ස්වල්ප වූ අමනාප දෙයක් හරි තියෙනවා නම් ඒ දේ දැකපු ගමන්ම හරියට නිකන් ක්ලාන්ත වුණා වාගේ ඒ දෙහ එච්චර වෙලා බලන්නේ නැතුව ඊටාම ඉක්මනට එතනින් ඉවත් වෙන්න කැමතියි කියලා කියනවා. ඒ වගේම තමයි භූතම්පි ගුණන් නගන්හාති පරිත්තේපි දෝෂේ පටිහඤ්ඤති. ඊටාම ස්වල්ප දෝෂයක් තිබුණත් ඒකේ Taman ගැටෙනවා. ඒ වගේම භූතම්පි ගුණන් නගන්හාති. සත්‍ය වශයෙන්ම විද්‍යමාන වන ගුණය වුණත් Taman ඒ ගුණයේ ගුණයක් සලකන්නේ නැහැ කියලා කියනවා. ඒ වගේම පක්කමන්තෝපි අමුච්චිතකාමෝ හුත්වා අනපෙක්කෝ පක්කමති. එතනින් ඉවත් වෙනකොටත් මේ පිළිබඳව නැවතත් අපේක්ෂාවකින් තොරවම පිටත් වෙලා යනවා කියලා කියනවා. මෝහ චරිතය පිළිබඳව සඳහන් කරනවා මෝහ චරිතය යම් කිසි රූපයක් දැක්කහම යම් කිංච රූපං දිස්වා පරපච්චයිකෝ හෝති පරනින්දන්තං හුත්වා නින්දති ප්‍රශංසං හුත්වා ප්‍රශංසති සයම්පන අඤ්ඤානුපෙක්ඛාය උපෙක්ඛති පරපච්චයිකෝ හෝති පරප්‍රත්‍ය කරනවා කියලා කියනවා පරප්‍රත්‍ය කරනවා කියලා කියන්නේ ඒ රූපය ලස්සනයිද කැතයිද හොඳයිද නරකයිද කියන මේ පිළිබඳව Tamanගේ මතයක් නැහැ. ඒ පිළිබඳව අනිත් එකනා ලස්සනයි කියොත් තමත් ලස්සනයි කියලා කියනවා. අනිත් එකනා මේක කැතයි කියොත් තමනුත් ඒක කැතයි කියලා හිතනවා. මෙන්න මේ විදිහට Tamanගේ ස්ව මතයක් නැතිව අනුන්ගේ අදහස අනුව Tamanගේ අදහස් වෙනස් කර ගන්නවා නම් අන්න යා කියනවා මෝහ චරිතය අන්න ඒ විදිහයි කියලා කියනවා. ඒතර කියනවා අන් අය නිඳා කරනවා නම් තමනුත් නිඳා කරනවා. අන් අය ප්‍රශංසා කරනවා නම් තමනුත් ප්‍රශංසා කරනවා. තමන් අඥාන උපේක්ෂාවකින් තමයි ඉන්නේ කියලා කියනවා. තමන් යම්කිසි උපේක්ෂාවකින් ඉන්නවා. මේ රූපේ ලස්සනයිද කැතයිද කියලා පැහැදිලි අදහසක් නැතුව ඉන්න යම්කිසි උපේක්ෂාවක. හැබැයි මේ උපේක්ෂාව එක්තරා විදිහකට අඥාන උපේක්ෂාවක තමයි ඉන්නේ. කියන්නේ නුවණින් නෙවෙයි සලකන්නේ මේ රූපේ පිටබඳ මතහත් භාවය නුවණ මද භාවයෙන් අඥාන භාවය නිසා උපේක්ෂාවෙන් ඒ රූපය පිළිබඳව ඉන්නවා. මේක යහපත්ද අයහපත්ද කියන මතයක් ප්‍රකාශ කරන්න තමන්ට හැකියාවක් නැහැ. කවුරු හරි ලස්සනයි කියලා කිව්වොත් හොඳයි කිව්වොත් තමන්ත් ලස්සනයි හොඳයි කියන තමන් වෙන කෙනෙක් කියනවා නම් වැරදි කියලා නරකයි කියලා තමනුත් නරකයි කියලා කියනවා. ඒ වගේම මෙන්න මේ විදිහට කියනවා මෝහ චරිතය මේ පිළිබඳව හැසිරෙන්නේ. ඒසනයෝ ශබ්ද සවනාදීසු. දැන් මේ කීවේ රූප දැකීමේ කොහොමද වෙනස කියලා. රූපයක් දකිනකොට කොහොමද රාග චරිතය හැසිරෙන්නේ, කොහොමද ද්වේෂ චරිතය හැසිරෙන්නේ, කොහොමද මෝහ චරිතය හැසිරෙන්නේ කියලා. එතකොට ශබ්දයක් ශ්‍රවණය කරන ආකාරයත් මේ විදිහටම තමයි සලක් ගන්න ඕනේ කියලා කියනකොට ශබ්දයක් ශ්‍රවණය කරනකොටත් එහෙමනම් රාග චරිතය නම් ඊටාම සුළු හරි තමන්ට ප්‍රියමනාප ශබ්දයක් නම් ඇසෙන්නේ ඒ ශබ්දෙහි ඇලීමක් ඇති කරගන්නවා. ඉතින් එතන තියෙන ඊටාම සුළු ගුණයකුණත් ඒ ඇලෙනවා ඒකේ තියෙන අඩුපාඩු ගණන් ගන්නේ නැහැ. යම් ශබ්දයක් අහලා ඒ ශබ්දයේ අසනයකින් ඉවත් වෙනකොට ඒ ඉවත් වෙන්න කැමති නැහැ එච්චර. මේක තමයි රාග චරිතය, ගැලීම සහිත චරිතයක ලක්ෂණය. ද්වේෂ චරිතය මේකේ අනිත් පැත්ත සම්පූර්ණයෙන්ම ඊටාම සුළු හරි අමනාප භාවයක් මේ ශබ්දයේ තියෙනවා නම් ඒකත් එක්ක ගැටෙනවා. ගැටිලා ඊටාම ඉක්මනට එතනින් අයින් වෙනවා. ඒ ශබ්දය අහනකින් අයින් වෙනවා. එතකොට ස්වල්ප දෝෂයක උනත් ගැටෙනවා. තියෙන ගුණය සලකන්නේත් නැහැ. ඒ වගේම තමයි යම් ශබ්දයක් අහලා එතනින් ඉවත් වෙනවා නම් ඒ පිළිබඳව නැවතත් අහන බලාපොරොත්තු වකින් තොරවම ඉවත් වෙනවා. මේක තමයි ද්වේෂ චරිතය. ඒතර මෝහ චරිතය මේ විදිහටම අපි සලක ගන්න ඕනේ කොහොමද මෝහ චරිතයත් ඒ අනුව ශබ්ද ශ්‍රවණාදිය දැනගත යුතුයි. ඊට පස්සේ කියනවා ශ්‍රද්ධහ චරිතාදයෝ පනතේසං ඒවානුසාරේන වේදි තබ්බා ශ්‍රද්ධහ චරිතාදයක් මෙන්න මේ විදිහටම දැනගන්න ඕනේ. ඇයි? තන් සභාගත්තා ඒ අයත් මේ රාග, ద్వේෂ, මෝහ කියන චරිතවලට සද්ධා බුද්ධි විතක් කියන චරිත තුනත් අනුලොම නිසා, සභාග නිසා ඒ විදිහටම දැනගන්න කියලා කියනවා. ඒවන් දර්ශනාදිතෝ චර්යායෝ විභාවේ මෙන්න මේ විදිහට දර්ශනාදි වශයෙන් උත් අපිට චර්යා චරිත දැනගන්න පුළුවන් කියලා කියනවා. ඒතර දැන් අපි කතා කර ආකාර හතරක් ඉරියාපතතෝ පිච්චා භෝජන දර්ශනාදිතෝ කියලා. එතකොට ඉරියව් වශයෙන් ඉරියව් පවතින ආකාරය අපි චරිත දැනගත්තා. භෝජන කෘත්‍ය වශයෙන් යම් යම් වැඩ කටයුතු කරන ආකාරය අනුව අපි චරිත හඳුනාගත්තා. ඊට පස්සේ දර්ශන ආදී වශයෙන් අපි භෝජන වශයෙන් ආහාර අනුභව කිරීම ආකාර වශයෙන් අපි චරිත හඳුනාගත්තා. දැන් දර්ශන ආදී වශයෙන් චරිත හඳුනාගත්තා. ඊළඟට කියනවා ධම්මප්පවතිතෝ ධර්ම ප්‍රවෘත්ති වශයෙන් නොඑක් නොඑක් ධර්ම මේ චරිතය තුළ विद्यमान වන ආකාරය අනුවත් අපිට චරිත හඳුනා ගන්න පුළුවන් කියලා කියනවා. ඒක පැහැදිලි කරනවා ධම්මප්පවතිතෝ චේවාති රාගචරිතස්සච මායා සාටෙය්‍යං මානෝ පාපිච්චතා මහිච්චතා අසන්තුටිතා සිංගං තාපල්යන්ති ඒව මාදේව ධම්මා බහුලං පවත්තන්ති. ତର මේ රාග චරිතය කියන චරිතය තුළ වැඩිදුර විද්‍යමාන වන චරිත ලක්ෂණ අතර තියෙනලු මායා. මායාව කියලා කියන්නේ Taman කෙරෙහි තියෙන දෝෂය Taman වහගන්නවා. ඒකට කියන මායාව කියලා. තමන් තුල දොස් තියෙනවා ඒ දොස් වහගන්නවා. සාතහිය සාතහිය කියලා කියන්නේ තමන් තුන තමන් තුල නැති ගුණ හෙලි කරනවා. මං තුල මේ ගුණේ තියෙනවා කියලා පෙන්නනවා. ඊට පස්සේ මාන මාන කියලා කියන්නේ උඩගු භාවය. ඒ වගේම පාපිච්චතා ඒ කියන්නේ තමන්ගේ නැති ගුණ පහල කරලා ප්‍රත්‍යපිලිගන්නවා පවන නොදැන ප්‍රත්‍යපිලිගන්නවා. ඒකට කියනවා මහි පාපිච්චතා කියලා. මහිච්ඡතා කියලා කියන්නේ ඇති ගුණ පහල කරලා ප්‍රත්‍ය පමණ නොදැන පිළිගන්නවා. දැන් ඔය පාපිච්චතා මහිච්ඡතා කියලා කෙනෙකුට ඒ ඉච්ඡ භාවයන් හතරක් තියෙනවනේ. ඉච්ඡ භාවයන් හතරක් තියෙනවා. අත්‍රිච්ඡතා, මහිච්ඡතා, පාපිච්ඡතා, අපිච්ඡතා කියලා. අත්‍රිච්ඡතා කියලා එකක් තියෙනවා. අත්‍රිච්ඡතා කියලා කියන්නේ තමන් තුළ තමන් තුළ කිසිම ගුණයක් ඇත්තෙත් නැහැ. තමන් තුළ ගුණයක් නැතිව තමන් ප්‍රත්‍ය පිළිගන්නවා. අත්‍රිච්ඡතා. ඒ කියන්නේ තමන්ට ප්‍රත්‍ය ලැබෙනකොට ලැබෙන ප්‍රත්‍ය පිළිබඳව පමන දන්නේ නැතුව පිළිගන්නවා. ඒකට කියන්නේ අත්‍රිච්ඡතා කියලා. ඊට පස්සේ පාපිච්ඡතා කියලා කියන්නේ තමන් තුළ ಗುಣ නැහැ නැති ಗುಣ හෙලි කරමින් ප්‍රත්‍ය පිළිගන්නවා. පාපිච්ඡතා. මහිච්ඡතා කියලා කියන්නේ තමන් තුළ ಗುಣ තියෙනවා. තියෙන ಗುಣ හෙලි කරලා ප්‍රත්‍ය පිළිගන්නවා. එතකොට පමන දන්නේ නැතුව පිළිගන්නවා. ඒකට කියනවා මහිච්ඡතා කියලා. අසම් පාපිච්ච මේ අල්පිච්චතා කියලා කියනවා අපිච්චතා කියලා කියනවා. Taman තුල තියෙන ಗುಣ සංගවමින් Taman ප්‍රත්‍ය පිළිගන්නවා නම්. එතකොට එතනින් පළවෙනියෙන් කියපු අත්‍රිච්ඡතා කියන එකෙන් කියන්නේ අතරම අත්‍රිච්ඡතා කියන එක මට ටිකක් පැහැදිලි කරන්න මේ ඒක වෙනස් විදිහකට කියන්නේ අත්‍රිච්ඡතා කියන එක කියන්නේ සකලාභේ අතිත්තස්ස පරලාභ පත්තනා කියලා කියන්නේ තමන්ගේ ලාභයේ අතෘප්තිමත් භාවයෙන් නිතුව අනුන්ගේ දේ පතනවා කියන එක අත්‍රිච්ඡතා කියන එක මම මුලින් සඳහන් කරපු ආකාරය වැරදි. එතකොට අත්‍රිච්ඡතා අත්‍රිච්ඡතා කියලා කියන්නේ තමන්ට ලැබෙන දේ හැම වෙලාවකම හිතනවා මේක මට මේ හොඳ නැහැ කියලා. මට ලැබිච්ච එක හොඳ නැහැ කියලා හිතනවා. අනිත් එක්කන එක හොඳයි කියලා හිතනවා. ඒක අපිට කතාවේ හොඳ ලස්සන උපමාවකින් කියනවා එකටම උයපු කැවුම් ගෙඩි දෙකක් දෙන්නෙකුට ලැබුණාම තමන්ගේ කැවුම හිතනවලු මගේ කෙච්චර හොඳට ඉදිලා නැහැ කියලා හිතනවලු. අනිත් එක නට ලැබෙන එක නම් හොඳට ඉදිලා තියෙන්නේ කියලා හිතනවලු. නැත්තම් මගේ කැවුම ලොකු නැහැ කියලා හිතනවා. අනිත් එක නායි කැවුම ලොකුයි කියලා හිතනවා. මෙන්න මේ විදිහට සකලාභේ අතිත්පස්ස පරලාභ පත්තනා කියන එක තමයි අත්‍රිච්ඡතා කියලා කියන්නේ. එතකොට මේ විදිහට තමයි අත්‍රිච්ඡතා, පාපිච්ඡතා, මහිච්ඡතා, අප්පිච්ඡතා කියලා ඉච්ඡා භාව හතරක් අපිට පැහැදිලි කරනවා. ඒතර මේ රාග චරිතය තුළ පාපිච්චතා මහිච්චතා කියන ගුණයන් විද්‍යමාන වෙනවා කියලා කියනවා. ඒ වගේම අසන්තුට්ඨිතා දැන් සන්තුට්ඨිතා කියලා කියන්නේ ලද දෙයින් සතුට වීම අසන්තුට්ඨී කියලා කියන්නේ ලද දෙයින් නොසතුට වීම කියන කාරණේ. ඒවත් සන්තුට්ඨිතා කිව්වම යතහලාභ සන්තුට්ඨිතා යතබල සන්තුට්ඨිතා යතහසාරූප සන්තුට්ඨිතා කියලා මේක ඉතින් තව විස්තර වශයෙන් පැහැදිලි කරන්න පුළුවන්. ඉතින් ඒ කිසිම ආකාරයෙන් සන්තුෂ්ටි නැහැ කියන එක තමයි අසන්තුෂ්ටිතා කියලා කියන්නේ. ඒ වගේම සිංහ සිංහ කියන ලක්ෂණය පැහැදිලි කරන්නේ සිංහ කියන කාරණය හරියට නිකන් අඟක් වාගේ උත්සන්න වූ කෙලස් තියෙනවා. අඟක් දැන් දැන් සත්වයේගේ අඟක් තිබුණාම මේ අඟ අනෙක් ඒවාට වඩා ඉස්කුස්ව පෙනෙනවනේ යම් කෙනෙකුට. අන්න ඒ වාගේ යම්කිසි පුද්ගලයෙක් තුළ තියෙන මේ කෙලෙස් ස්වභාවය තමයි වැඩිපුරම ප්‍රකට වෙන්නේ නම් අන්න එහෙම භාවයකට තමයි ශිංග කියන එක කියන්නේ. ඒ ශිංග කියන භාවය අපිට විශේෂ මාර්ග සම්නේ පැහැදිලි කරන්නේ ශෘංගාරික භාවය කියලා. તો ශෘංගාරික භාවය කියන එක කියනවා නාගරික භාවයයි කියන ලද කෙලෙස් ශෘංගාරය කියලා. ඒතර එක්තරා විදිහකට ශෘංගාරය සහිතයි කියලා කියන එක කියන්නේ මේ රාගික ස්වභාවයෙන් යුතු භාවය කියන එක සිංහ කියන වචනෙන් අදහස් කරනවා කියලා පැහැදිලි කරන්නේ. ඒ වගේම චාපල්‍ය කියන වචනේ පැහැදිලි කරනවා තමන්ගේ තමන්ගේ සිරුරත් චීවරාදී පරිස්කාරත් තුලින් ලස්සන භාවයක් ඇති කරන්න තියෙන ලෝලුප්ප ලොල් භාවය කියන එකට තියෙන කැමැත්ත. අතර තමන්ව ලස්සන කරන්න නිතරම කැමති. තමන්ව තමන්ගේ පරිස්කාර ටික ලස්සනව තියාගන්න කැමති. මෙන්න මේ ලස්සන කිරීමේ කැමැත්තට කියනවා චාපල්‍යතාවය කියලා. ද රාග චරිතයට මෙන්න මේ කියන ධර්මතා බහුල වශයෙන් පවතිනවා කියලා කියනවා. දෝෂ චරිතය පිළිබඳව ඊට පස්සේ සඳහන් කරනවා දෝෂ චරිතස්ස කෝදෝ උපනාහෝ මක්ඛෝ පලාසෝ ඉස්සා මච්චරියන්ති ඒව මාදයෝ කියලා කියනවා. ක්‍රෝධ චරිතය පිළිබඳව සඳහන් කරනවා ක්‍රෝ ද්වේෂ චරිතය පිළිබඳව සඳහන් කරනවා ක්‍රෝධ උපනාහ මක්ඛ පලාස ඉස්සා මච්චරිය කියන මෙන්න මේ ලක්ෂණ තියනවලු ක්‍රෝධ මේ ද්වේෂ චරිතය කෙරෙහි. ක්‍රෝධ කියලා කියන්නේ කිපෙනවා කියන එක. උපනාහ කියලා කියන්නේ බද්ධ වෛරයට වෛරය බඳ ගන්නවා. කවදා හරි මම මේකට ප්‍රති ප්‍රතිප්‍රහාරයක් දෙන්නම් කියලා වෛර බඳ ගන්නවා. මක්කහ කියලා කියන්නේ අනුන්ගේ ಗುಣ මකනවා කියන එකයි. පලාස කියලා කියන්නේ තවත් කෙනෙක් එක යුගග්‍රාහී භාවයකට පත් වෙනවා. ඒ කියන්නේ ඒ වායේ ಗುಣ දෙන්නේ ඔහුට විතරද මටත් තියෙනවනේ කියලා මෙන්න මේ විදිහට යුගග්‍රාහී වෙනවා. මේක කියන පලාස කියලා. ඉස්සා කියලා කියන්නේ අනුන්ගේ සම්පත් නොයවසන ස්වභාවය මච්චරිය කියන්නේ තමන්ගේ සම්පත් සැඟවීමේ ස්වභාවය. ඒතර මෙන්න මේ කියන ලක්ෂණ තියෙනවා කියලා කියනවා ද්වේෂ චරිතය ළඟ. එතකොට ද්වේෂ චරිතය ගත්තහම ක්‍රෝධ, උපනාහ, මක්ඛ, පලාස, ඉස්සා, මච්චරිය කියන මෙන්න මේ කියන ගුණාංග ද්වේෂ චරිතය තුළ පවතිනවා කියලා කියනවා. ඊට පස්සේ මෝහ චරිතය පිළිබඳව සඳහන් කරනවා. මෝහ චරිතස්ස තීනං මිද්ධං උද්දච්චං කුක්කුච්චං විචිකිච්ඡා ආදාන ගාහිතා දුප්පටි නිස්සග්ගිකාති ඒව මාදයෝ කියලා. ඔන්න මෝහ චරිතය හඳුනාගන්න අපිට ලක්ෂණයක් කියනවා. මෝහ චරිතය තුළ තියෙනවලු තීන මිද්ද කියන දෙක. තීන මිද්ද කියලා කියන්නේ අපි දන්නවා තීන කියලා කියන්නේ චිත්තයන්ගේ ගිලන් භාවයේ, හැකිලුණු භාවයේ. මිද්ද කියලා කියන්නේ චෛතසිකවල තියෙන ගිලන් භාවයක් නැත්නම් හැකලුණු භාවය. ඒ අනුව තීන මිද්ද කියලා කියන්නේ චිත්ත චෛතසික ධර්මයන් වල තියෙන එක්තරා විදිහකට හැකලුණු ස්වභාවය ගිලන් ස්වභාවය එමත් නැත්නම් අපි කියන අලස ස්වභාවය කියන එකයි මේ කියන්නේ. උද්දච්ච කියලා කියන්නේ සිත නොසන්සුන් කියලා කියන එක. සිතේ තියෙන නොසන්සුන් ස්වභාවයට තමයි උද්දච්ච කියලා කියන්නේ. කුක්කුච්ච කියලා කියන්නේ Tamanට නිතරම විපිලිසර භාවයක් ඇති වෙනවා, පසුතැවිල්ලක් ඇති වෙනවා. එතකොට විපිලිසරක් ඇති වෙනවා කියලා කියන එක. විචිකිච්ඡාව කියන්නේ සැකයට. ආදානගාහිතා දුප්පටි නිස්සග්ගිතා කියලා කියන වචන දෙකෙන් කියනවා ආදානගාහිතා කියලා කියන්නේ නුනුවණින් දැඩි කොට ගන්නා බව කියලා කියනවා. ඒ කියන්නේ ආදානගාහිතා කියන එක කියනවා අයෝනිසෝ දුඩ ග්‍රහණය. ඒ කියන්නේ සමහර දෙයක් පිළිබඳව මනාව සලකන්නේ නැතුව මනාව නුවණින් කල්පනා කරන්නේ නැතුව නුනුවණින් කල්පනා කරලා එහෙම නැත්නම් ඒ පිළිබඳව වැරදි විදිහට කල්පනා කරලා තමන් හිතන මෙන්න මේක තමයි හරි දේ කියලා. ඒතර දැන් තමන් නුවණින් කල්පනා කරගත්තා නම් මේ පිළිබඳව නුවණින් කල්පනා කරගත්තොත් තමන්ට මේ පිළිබඳව යහපත් අදහසක් ඇති කරගන්න පුළුවන්. හැබැයි නුවණින් කල්පනා කරන්නේ නැතුව මේ පිළිබඳව නුවණ තොරව නුනුවණින් කල්පනා කරනවා. ආන් එහෙම කල්පනා කරලා සමහර දෙයක් ඊටාව දැඩි දැඩි විදිහට සලක ගන්නවා. අන්න එහෙම දැඩි විදිහට සලක ගන්නවා නම් ඒකට කියනවා ආදාන ගාහිතා කියලා. කියන්නේ ඒක මේ මේ විදිහයි කියලා කිව්වහම ඒක එහෙමම තමයි කියලා හිතනවා. ඒ දේ වෙනස් කරන්න කැමති නැහැ. ඒ තමන්ගේ මතයට බැස ගැනීම තමන් මේ මෙන්න මේ දේ තමයි හරි දේ කියලා මතයට බැස ගැනීම කියන එක නුවණින් කල්පනා කරලා කරුණු කාරණා ශලකලා ඇතිවෙච්ච දෙයක් නෙමෙයි තමන් වැරදි විදිහට කල්පනා කරලා ගත්ත අදහසක්. දැන් අපි හිතමු කුසලයක් කුසලයේ පිළිබඳව කියලා. කුසලයේ අකුසලයේ පිළිබඳව මෙන්න මෙයයි කුසලයේ මෙයයි අකුසලයේ කියන බෙදා ගැනීම නිසියාකාරව පවත්වා ගන්න බැරුව තමන්ට නුවණින් සලක ගන්න බැරුව තමන් හිතන මෙන්න මෙයයි කුසලයේ මෙයයි අකුසලයේ කියලා වැරදි අදහසක් ඇති කරගන්නවා. ඒ වැරදි අදහසේ තමන් දැඩිශේ බැස ගන්නවා වෙන කෙනෙක් හරියාකාරව කරුණාකාරණා කියලා දුන්නත් ඒ කරුණාකාරණා පිළිගන්න කැමති වෙන්නේ නැහැ. ආන් එහෙමනම් ඒකට කියනවා ආදාන ගාහිතා කියලා. දුප්පඩ නිස්සග්ගිතා කියලා කියන්නේ මේ ආදානගාහීතාවයෙන්ම එන තවත් එක් දෙයක්. දැන් ආදානගාහීතාවයේ තුල මිත්‍යා දෘෂ්ටි ග්‍රහණයන් තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. දුප්පඩ නිස්සග්ගිතාවය කියලා කියන්නේ මේ ආදානගාහීත්වයෙන් ඇති වෙන යම් මිත්‍යා දෘෂ්ටියක්. ආන්නේ මිත්‍යා දෘෂ්ටි ග්‍රහණයෙන් Tamanta ඉවත් වෙන්න බෑ කියන්නේ. සමහර මිත්‍යා දෘෂ්ටි ස්වභාවයන් තියෙනවා. ඒව ඉතා දැඩිශේ අපිට මේ ඉවත් කරන්න අපහසු. දැන් උදාහරණයක් විදිහට අපි මට මතකයි අපි ගිහි කාලේ එක්තරා උපාසක මහත්තයෙක් අපි දන්න කෙනෙක්. එතුමාගේ ගෙදර තියෙනවා කුකුල් ෆාම් එකක්. එතකොට මේ බොයිලර්ස් කුකුලන් මේ ඇති කරන කුකුල් ෆාම් එකක් තියෙනවා. ඒතර මේ පුද්ගලයා කොයිතරම් මේක ආදානගාහි දුප්පට නිස්සග්ගීද කියනවා නම් ඒතර අපි ඒ පුද්ගලයාට කිව්වහම මේ හොඳ නෑනේ කුකුළු මරණ එක සත්තු මරණ එක හොඳ නෑනේ මේ වාගේ රැකියාවක් කරන එක කියලා මේ පුද්ගලයා අපිට උත්තරයක් දෙනවා මම පුතා අපි මම ගිහි කාලේ මම පුතා මේ මේ සත්තු නිකම් මරන්නේ මම මේ සත්තුන්ට දවස් 45ක් කන්න දෙනවා දවස් 45ක් කන්න දෙන නිසා මේ සත්තු කොහොමඩත් මේ සත්තු හැදෙන්නෙම දවස් 45කින් මැරෙන්නේ එතකොට දවස් 45කින් මැරෙන්න ඉන්න සත්තුන්ට මම දවස් 45ක් කන්න දෙනවා. කන්න දීලා තමයි මම මරන්නේ. එතකොට ඒ නිසා මට මේ දවස් 45ක් කන්න දීම කියලා කියන එක මට පිනක්. ඒ නිසා මේ කුකුල්ලු හදනවා කියලා කියන එක කුකුල් ෆාමයක් කරනවා කියන එක මට පිනක් කියලා මේ මේ විදිහට නුනුවණින් කල්පනා කරලා අයෝනිසෝ මනසිකාරයෙන් යුතුව හිතා ගන්නවා මේ කාරණේ හොඳයි කියලා. ඉතින් අපි ගිහිල්ල කරලා මේ කාරණේ නෑ මේක වැරදි නේ මෙහෙම නෙමෙයි මේ සත්තු මරනවා කෙනෙක් කොහොම නමුත් හොඳ නෑනේ කියලා කියනකොට මේක ඉවත් කරන්න බෑ. ඒ නිසා ඔහුගේ දැඩිශේ මිත්‍යා දෘෂ්ටියක් විදිහට අරන් කියනවා දැන් මොහොතේ මාළු අල්ලන කට්ටිය නම් යන්න ඒගොල්ලන් පෞසිද්ධ වෙනවා. ඇයි මොහොතේ මාළුන්ට කන්න දෙන්නේ හැබැයි කුකුළු මරනවා කියලා කියන එක මම කුකුළුන්ට කන්න දීලා මම මරන්නේ. ඒ නිසා මට පෞසිද්ධ වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට කුසලයේ අකුසලයේ පිළිබඳව වැරදි විදිහට කල්පනා කරලා වැරදි මිත්‍යා දෘෂ්ටියක් ඇති කරගන්නවා නම් ඒ මිත්‍යා දෘෂ්ටිය ඉවත් කරන්න පහසු නම් ඒකට තමයි කියන්නේ දුප්පටි නිස්සග්ගිතා කියලා. ඒතර ආදානගාහිතා දුප්පටි නිස්සග්ගිතා කියලා කියන්නේ එක්තරා විදිහකට මොහ චරිතය තුළ विद्यमान වන අංග ටිකක්. ඒතර මෙතනදී අපි මේ රාග චරිතය පිළිබඳව සඳහන් කරනවා මෙතන මේ ආදිපදයක් වෙන අපිට මේ රාග චරිතය පිළිබඳව සඳහන් කරනකොට එතන කීවේ රාග චරිතස්ස මායා සාටේයං මානෝ පාපිච්චතා එහෙම කියලා ඒව මාදයෝ ධම්මා බහුලම් පවතති කියලා කියන්නේ මේ ආදී ධර්ම. ඒතර මේ මේ පිළිබඳව පැහැදිලි කරන මොකද්ද මේ ආදී කියලා කියවම ආදිපදයෙන් හැමතැනකම ආදිපදයකින් කියන්නේ මීට වඩා තවත් දේවල් තියෙනවා කියන එක. ඒතර එතනද කියනවා අහිරික, අනොත්ප්ප, මද, ප්‍රමාද ආදී මෙන්න මේ කියන ධර්මතාවත් මේ ආදිපදයෙන් සලකන්න පුළුවන් කියලා. එතකොට අහිරික කියලා කියන්නේ දැන් හිරි ඔත්තප්ප හිරි කියලා කියන්නේ ලැජ්ජා, පවට ලැජ්ජාව. ඒතර අහිරික කියලා කියන්නේ පවට ලැජ්ජ නැහැ කියලා කියන එක. ඒතර ඔත්තප්ප කියන්නේ පවට බයයි කියලා කියන එක. අනොත්තප්ප කියන්නේ පයට බව නැහැ කියලා කියන එක. මද කියලා කියන්නේ එක්තරා විදිහකට තමන්ගේ තරුණ මද ආරෝග්‍ය මද ආදී විදිහට Tamanට ඇතිවෙන මාන්නේ මාන්න ස්වરૂපයක්. පමාද කියලා කියන්නේ Tamanගේ සිතේ විසිරුණු ස්වභාවය. ඒතර මෙන්න මේ කියන අංගත් රාග චරිතය තුළ විද්‍යමානිනවා කියලා සඳහන් කරනවා. ඒතර මේ කියපු මායාසාතෙහි ආදී ගුණාංග වාගෙම මේ අහිරි කනෝත්ප් මදප්මාද ආදී තවත් නොඑක් නොඑක් ගුණාංග මේ ධර්ම ප්‍රවෘත්ති වශයෙන් ගත්තාම රාග චරිතය තුළ विद्यमान වෙනවා කියනවා. දෝෂ චරිතය පිළිබඳව සඳහන් කරනවා දෝෂ චරිතස්ස කෝදෝ උපනාහෝ මක්ඛෝ පලාසෝ ඉස්සා මච්චරයන්ති ඒව මාදයෝ කියලා කියනවා. ඒවං ආදයෝ. මේ ආදයෝ කියන තන ආදිපදයෙන් කියනවා කියනවා දෝවචස්සතා පාපමිත්‍රතා ආදී. දෝවචස්සතා කියලා කියන්නේ දුම්නස් භාවයටපත් වෙනවා කියලා කියන එක. පාපමිත්‍රතා කියලා කියන්නේ අසත්පුරුෂ සංසීවණේ කියන කාරණේ. ඒකට මෙන්න මේ කාරණා ද්වේෂ චරිතය තුළ विद्यमान වෙනවා කියලා කියනවා. ඒ වගේ මෝහ චරිතය පිළිබඳවත් මේ ආදාන ගාහිතා දුප්පට නිසග්ගිතාති ඒව මාදයෝ කියලා ආදිපදයක් කියන. ඒ ආදිපදයෙන් කියනවා ආදි ශබ්දයෙන් මුට්ටස්සච්ච අසම්පජඤ්ඤාදිය. මුට්ටස්සච්ච කියලා කියන්නේ මුලා වූ සිහිය තිබාවේ කියලා කියන එක. සිහි මුලා භාවය. ඒ කියන්නේ Tamanට එච්චර කල්පනාවක් නැහැ. සමහර ලාවට කරපු කීප දේවල් පිළිබඳව Tamanට එච්චර කල්පනාවක් නැහැ. මොකද්ද කරේ දැන් මම මොකක් කරන්නද ආවේ? මේ දේවල් සමහර වෙලාවට Tamanට සිහි පවතින්නේ මුලා වූ සිහිය. අසම්පජඤ්ඤ කියලා කියන්නේත් එහෙමයි. අපි නුවණින් යුතුව කල්පනා කරලා වැඩ කටයුතු කරන්නේ නැහැ කියන එකයි. සම්පජඤ්ඤ කියලා කියන්නේ නුවණටම නමක්. එhmenan අසම්පජඤ්ඤ කියලා කියන්නේ නුවණ නැති භාවය කියන එක. සති සම්පජඤ්ඤය කියන දෙකට ප්‍රතිවිරුද්ධ භාවය තමයි මුත්තස්සච්ච අසම්පජඤ්ඤය කියලා කියන්නේ. එතකොට සති සම්පජඤ්ඤේ නැතිවීම කියන එක මෝහ චරිතය තුළ විද්‍යමාන වන ගුණයක් කියලා මේ ධර්මයක් කියලා කියනවා. ඊට පස්සේ ශ්‍රද්ධා චරිතය පිළිබඳව සඳහන් කරනවා. සද්ධා චරිතස්ස මුත්තචාගතා අරියානං දස්සන කාමතා සද්ධම්මං සෝතු කාමතා පාමොජ්ජ බහුලතා අසංසත්තතා අමායාවිතා පාස් සාධනීයේසු තහනේසු ප්‍රසාදෝති එව මාදේව ඔන්න සද්ධා චරිතයේ තියෙන තියෙන ලක්ෂණ පිළිබඳව අපිට සඳහන් කරනවා සද්ධා චරිතය පිළිබඳව කියනවා සද්ධා චරිතය සද්ධා පුද්ගලයා මුත්තචාගතා මුත්තචාගතා කියලා කියන්නේ Taman යමක් දෙනවා නම් තමන් යමක් පරිත්‍යාග කරනවා නම් ඡාග කියලා කියන්නේ පරිත්‍යාගයට මෙන්න මේ පරිත්‍යාගය අතහැරලා දෙනවා කියලා. දැන් අපිට ගොඩක් වෙලාවට සමහර කෙනෙක් මේ දන් දීම තුළ තියෙන එක ලක්ෂණයක් තමයි දන් දෙනවා. දන් දෙන්න කැමැති. හැබැයි ඒක අතහැරලා දෙන්න කැමැති නැහැ. සමහරලාට දීලා බලනවා ඇත්තටම කොහොමද මේක පාවිච්චි කරනවද එහෙම නැත්නම් මම දුන්නු දේ නැති වුණාද දුන්න දේ දුන්නේ අරගෙන මේක මොකද කරන්නේ මෙන්න මේ පිළිබඳව Taman දුන් දේ පිළිබඳව පසුවිපරම් කරන්න කැමැත්තක් තියෙනවා බොහෝ දෙනෙක්ගේ ආන්න ඒ තුල තියෙනවා මුත්තචාගී භාවය කියන එක නැහැ කියලා. ඒතර සමහර ලාවට අපි පරිත්‍යාග කරනවා පරිත්‍යාග කරාට පස්සේ ඒ පිළිබඳව තවදුරටත් ඇලීමක් තියෙනවා නම් එතකොට මුත්තචාගී නෑ. ශ්‍රද්ධා චරිතයර තියෙනවල මුත්තචාගී ස්වභාවයක්. මුත්තචාගී ස්වභාවයක් කියලා කියන්නේ මොකද්ද? Taman දෙන දේ අතහැරලා දීමේ හැකියාවක් වෙනවා. මේ පිළිබඳව තවත් ඇලීමක් ඇති කරගන්නේ Taman දුන්නා දුන්නා නම් දුන්නේ දින්නම් සුදින්නම් කියලා කල්පනා කරනවා. ඒකට කියන මුත්තචාගතා කියලා. ඒ වගේම අරියානම් දර්ශනකාමතා. මේ ශ්‍රද්ධා චරිතය නිරන්තරයෙන්ම ආර්යයන් වහන්සේලා දකින්න කැමතියි කියලා කියනවා. ආර්යයන් වහන්සේලා දැක්කන්න කැමතිලු ශ්‍රද්ධා චරිතය. ඒතර බුද්ධ ආදී ආර්යයන් වහන්සේලා දැකීමට කැමති කාර්යය. ශ්‍රද්ධම්මං සෝතුකාමතා ධර්මයේ ශ්‍රවණය කරන්න කැමතියි කියනවා. පාමොජ්ජ බහුලතා ප්‍රීති ප්‍රමෝදේ බහුලයි කියන කාරණය අසංසත්තතා. එතකොට ශ්‍රද්ධා චරිතයා පිළිබඳව කියනවා ශ්‍රද්ධා චරිතයා සංසත්ත නැහැ කියලා කියනවා. සංසත නැහැ කියලා කියන්නේ ගිහි පුද්ගලයන් එහෙමත් නැත්නම් සමහර වෙලාවට රජමැති ඇමති ආදීන් එක්ක සංසර්ග වෙලා එකට එකතු වෙලා ඇලිලා ගැලිලා නිරන්තරයෙන් වාසය කරන්න කැමැත්තක් නැහැ කියලා කියනවා සද්ධා චරිතය. ඒතර එයා කැමති ටිකක් ඒ වාගේ සංසර්ගයෙන් වෙන් වෙලා Taman තනියම කුසල කුසල සිතකේ ඉඳලා වාසය කරන්න. අන්න එහෙමනම් එයා එක්තරා විදිහකට ශ්‍රද්ධා චරිතයාගේ ඒ බඳු ලක්ෂණයක් තියෙනවා කියලා කියනවා. එතකොට <clears throat> ඒ වගේම කියනවා අමායාවිතා. අමායාවිතා කියලා කියන්නේ මායා රහිතයි කියන එක. මායා රහිතයි කියලා කියන්නේ මායා කියලා කියන්නේ Taman තුල තියෙන දෝෂය Taman සංගව ගන්නවා කියන එක. එතකොට මේ ශ්‍රද්ධා චරිතය මායා රහිතයි Taman තුල තියෙන දෝෂ සංගවන්නේ නැහැ කියලා කියනවා. පාසාදීසු තහන්නේසු ප්‍රසාදෝ පැහැදෙන්න සුදුසු තැනක් තියෙනවා නම් අන්න ශ්‍රද්ධා චරිතයයි පැහැදෙන සුදුසු තැන පැහැදෙනවා කියලා කියනවා. ඒතර මෙන්න මේ ආදී ගුණ මේ ශ්‍රද්ධා චරිතය තුළ विद्यमान වෙනවා කියලා සඳහන් කරනවා. ඊටසේ බුද්ධ චරිතය. බුද්ධ චරිතය පිළිබඳව කියනවා. දැන් මෙතනදී අපි කලින් කලින් මේ භෝජන දස්සන කියන මේ தත්ත්වයේ දක්වා ආපු අවස්ථාවවලදී අපි රාග චරිත, ද්වේෂ චරිත, මෝහ කියන චරිත තුන ගැන කතා කරලා ශ්‍රද්ධා බුද්ධි විතක්ක කියන චරිතත් ඊට අනුලම කියලා කිව්වා. හැබැයි මෙතනදී අපිට මේ චරිත මොනවද ධර්ම ප්‍රවෘත්ති වශයෙන් දක්වනකොට අපිට මේ හැම චරිතයක් පිළිබඳව වෙන වෙනම කරුණු කාරණා ඉදිරිපත් කරනවා. එතකොට අපිට කියනවා බුද්ධි චරිතය පිළිබඳව කියනවා සෝවචස්සතා. බුද්ධි චරිතය සෝවචස්සයිද සෝවචස්සයි කියලා කියන්නේ කීකරුයි කියලා කියන එක. එතකොට ඒ කියන්නේ යම් කෙනෙකුට හික්මන සුළු ස්වභාවයක් තියෙනවා කියන එකයි බුද්ධ චරිතයේ. කල්යාණ මිත්‍රතා. ඔහු නිරන්තරයෙන්ම කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න උත්සාහ කරනවා. Taman අසත්පුරුෂ සේවනයේ නයි වෙලා සත්පුරුෂ සේවනයේට නිරන්තරයෙන්ම කැමතියි කියලා කියනවා. භෝජනේ මත්ඤ්‍යුතා. Taman අනුභව කරන භෝජනයේහි Taman දැනගෙන අනුභව කරනවා කියලා කියනවා. ඒ වගේම සති සම්පජඤ්ඤම් සිහිනුනේ නිතු කටයුතු කරනවා කියලා කියනවා. ඒ වගේම జాగරියානුയോഗතා జాగරියානුയോഗතා කියලා කියන එක මම හිතන්නේ අපි ඒක සඳහන් කරලා තියෙනවා වැරදි. జాగරියානුയോഗය කියලා කියන්නේ නිදිවැරීමේ යෙදෙනවා කියලා. එතකොට නිදිවැරීම කියලා කිව්වහම අපිට නිදිවැරීම කියන කාරණේ සමහර වෙලාවට අපිට හිතෙන්න පුළුවන් ඉතින් රෑ නිදිවැරාගෙන ඉන්නවා නම් ඒක මහ ලොකු දෙයක්ද කියලා. නමුත් මෙතනදී නිදිවැරීමේ භාවය කියන එක පැහැදිලි කරන අතරම අපිට නිදිවැරීම කියන මේ జాగරියාන යෝගය පිළිබඳව පැහැදිලි කිරීම බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර දේශනා ආශ්‍රයෙන් තමයි අපිට හඳුනගන්න තියෙන්නේ. අපිට සමහර සූත්‍රවල දැන් උදාහරණයක් විදිහට සීක සූත්‍රය වගේ සූත්‍ර දේශනාවක බුදුරජාණන් වහන්සේ බුදු දේශනාව ආශ්‍රයෙන් ආනන්ද ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා జాగරියාන යෝගය කියන්නේ මොකක්ද කියලා. జాగරියාන යෝගය කියලා කියන්නේ එතන සඳහන් කරනවා රත්ත්‍යා පතමං යාමං නිසජ්ජායච චංකමේනච නිසජ්ජායච ආවරණීයෙහි ධම්මෙහි චිත්තම් පරිශෝධේති. රාත්‍රියේ ප්‍රථම යාමේ ශක්මණෙන් සහ හිඳගෙන කරන පරයන්ක භාවනාවෙන් ආවරණීය ධර්මයන්ගෙන් ඒ කියන්නේ නීවරණ ධර්මයන්ගෙන් සිත පිරිසිදු කරනවා කියලා කියනවා. ඊට පස්සේ ප්‍රත්‍යා මජ්ජිමං යාමං දක්ඛිනේන පස්සේන සීහසෙයං කප්පේති පාදේ පාදං අච්ඡාදාය උත්තාන සංඤ්ඤි මනසිකරිත්වා. රාත්‍රී මධ්‍යම යාමය ඊළඟ ඊළඟ දවසේදී Taman අවදි වෙන අවස්ථාව පිළිබඳව සිහි කරගෙන අවදි වෙන වේලාව අවදි වීම පිළිබඳව සිහිය තියාගෙන දක්ෂිණේන පස්සේන 100 100ක් අපේති. දකුණු ඇලයෙන් සිංහසීයා වේදෙනවා කියලා කියනවා. ඒ දකුණු ඇලෙන් සිංහසීයා වේදෙද්දී පාදේ පාදං අච්ඡාදාය කකුලක් උඩ අනෙක් කකුල තියාගෙන මදක් ඉදිරියට නැරලා කකුල තියාගන්නවා කියලා කියනවා. මෙන්න මෙහෙම තියාගෙන උත්හාන සංඤී මනසිකයිත්වා නැගිටින වේලාව පිළිබඳවත් මනසිකාර කරගෙන සයනය කරනවලු කමඨහන් ශීර්ෂයෙන්. එතකොට මෙන්න මේ විදිහට සයනය කරලා ඒ රාත්‍රී මධ්‍යම යාමයේ. එතකොට රාත්‍රී මධ්‍යම යාමයේ කිව්වම රාත්‍රී යාම තුනකට බෙදෙනවා. තුනකට බෙදුවාම අපි සාමාන්‍ය අද කාලේ ගත්තොත් රාත්‍රී කාලේ පැය 12ක් අපි ගත්තොත් එතකොට පැය 4 4 අපි තුනකට බෙදෙනවා. හවස 6ට 6 ඉඳලා අපි රාත්‍රී කියලා සැලකුවොත් එතකොට රෑ 10 විතර වෙනකම් ප්‍රථම යාමයේ. ඊට පස්සේ රෑ 10 ඉඳලා පහුදා පාන්දර 2 විතර වෙනකම් මධ්‍යම යාමයේ. ආපහු දෙකේ ඉඳලා 6 විතර වෙනකම් රාත්‍රී පස්චිම යන්න. ඒතර මේ විදිහට තමයි සාමාන්‍ය පැය 12ක් රාත්‍රී තියෙනවා කියලා හිතුවොත් අපි සලකන්න පුළුවන්. රාත්‍රී මධ්‍යම යාමේ තමයි මේ විදිහට සැකපෙන්නේ. රත්ත්‍යා පච්චිමං යාමං අයශරයක් කියනවා චංකමේනච නිසජ්ජායච ආවරණී හිදම්මේ චිත්තම් පරිශෝධයති. එතකොට රාත්‍රී පස්චිම යාමේ කියන්නේ රාත්‍රී දෙක විතර වෙලාවට අවදි වෙලා නැවත වාරයක් මේ සිත නීවරණ ධර්මයන්ගෙන් පිරිසිදු කරනවලු සක්මන් කිරීමෙන් සහ පරයන්ක භාවනාවෙන්. ඒතර මේ කියන විදිහට జాగරියාන යෝගයේ පුරණ කෙනා රාත්‍රී මධ්‍යමයාමේ පැය 4ක් පමණ කාලයක් තමයි තමන්ගේ කායි විවේකයට සැතපීම කියන කාරණේට යොදාගන්නේ. ඒතර මෙතනදිත් ඇත්තටම జాగරියාන යෝගං කියලායි සඳහන් කරන්නේ. ඒ අනුව జాగරියාන යෝගය කියලා කියන්නේ මේ බුද්ධ චරිතයාගේ එක්තරා ලක්ෂණයක් තමයි රාත්‍රී අර රාත්‍රී මැදම යාමේ විතරක් නිදාගෙන අනිත් වෙලාවල බණ භාවනා කරමින් යම් කිසි ධර්ම කටයුත්තක යෙදීම කියන කාරණේ. සංවේදනීයේසු ථානේසු සංවේගෝ අනිත් ලක්ෂණය තමයි සංවේගය ඇති කරගත යුත්තන් වල සංවේගය ඇති කරනවා ඒ වගේම තමයි සංවිග්ගස්සච යෝනිසෝ පදහනම් සංවේගීකට පැමිණිලා එතන නතර වෙන්නේ නැහැ යෝනිසෝ පදහනම් නොනින් ප්‍රධාන වීර්ය වඩනවා කියන එක. ඒකෝර සංවේග කර යුතු තැන් අපිට කියනවා අෂ්ට සංවේග වස්තුවක් තියෙනවා. එතකොට ජාති ජරා ව්‍යාධි චුති අපාය අතීත අපත්තක වත්ත දුක්ඛං ඉදානි ආහාර ගවේති දුක්ඛං. ජාතිය කෙරෙහි අපි සංවේගය ඇති කරගන්න ඕනේ. ජරාව කෙරෙහි සංවේගය ඇති කරගන්න ඕනේ. ව්‍යාධිය කෙරෙහි සංයෝගය ඇති කරගන්න ඕනේ. චුතිය කියන මරණය කෙරෙහි සංයෝගය සංයෝගය ඇති කරගන්න මේ සංවේගය ඇති කරගන්න ඕනේ. එතකොට ජාති, ජරා, ව්‍යාධි, චුති අපාය කෙරෙහි සංවේගය ඇති කරගන්න ඕනේ. ඒ වගේම අතීත අපත්තක වට දුක්ඛං. එතකොට අතීත සංසාර දුක කෙරෙහි සංවේගය ඇති කරගන්න ඕනේ. අපත්තක කියන්නේ නොපැමුණු නොපැමුණු අනාගතයේ අපිට ලැබෙන තියෙන සංසාර දුක් කෙරෙහි සංවේගය ඇති කරගන්න ඕනේ. ඒ වගේම ඉදානි ආහාර ගවීට දුක් මේ කාලේදී අපිට ආහාර පරිේශණයේ කියන එකත් දුකක් කියන එක සලකන්න ඕනේ කියලා කියනවා. මෙන්න මේ කියන වස්තු 8 මෙන්න මේ කියන තැන් 8හි සංවේගය ඇති කරගන්න ඕනේ කියලා කියනවා. ජාති, ජරා, චුති, අපායා ජාති ජරා ව්‍යාධි චුති අපායා අතීත අපත්තකවත්ත දුක්ඛං ඉදානි ආහාර ගවේට දුක. මෙන්න මේ කියන කරුණු අත කෙරෙහි සංවේගය ඇති කරගන්න කියලා කියනවා. එතකොට කියනවා මේ බුද්ධි චරිතය අපිට කියනවා සංවේජනීයසු තහනේසු සංවේගෝ. ආන්ගේ සංවේග කරගත්තන් වල සංවේගය ඇති කරගන්නවා කියලා කියනවා. දැන් අපිට සමහර වෙලාවට මේ වර්තමානයේ ඉන්න මිනිස්සුන්ට මේ සංවේගය ඇති කරගත්තන් වල සංවේගය ඇති කරනවා කියන එකවත් ඇති වෙන්නේ නැහැ. තමන්ගේ ඉපදීම කෙරෙහි සංවේගය ඇතිවීම කියන එක මිනිස්සුන්ට ඇති වෙන්නේ තමන් මෝහයෙන් මුලා වුණා. ජරාවටපත් වෙනවා කියලා කියන එක. ලෙඩ වෙනවා කියලා කියන එක. ඊට පස්සේ මරණය කියලා කියන එක පිළිබඳව මරණින් මත්තේ අපායගාමී වීම පිළිබඳව සංවේගයක් ඇති වෙන්නේ. ඒතර එහෙම මරණින් මත්තේ අපායගාමී පිළිබඳව සංවේගයක් නැතුව අද වර්තමානයේ අකුසල ධර්මයන් යෙදෙනවා. ඒතර මෙන්න මේ විදිහට සංවේග සංවේගයෙන් තොරව කටයුතු කරනවා. අතීත අපත්තක වට දුක්ඛං. ඒකට නුවණ තියෙන කෙනෙකුට තමයි කල්පනා කරගන්න පුළුවන් වෙන්නේ ඊතේ මම මේ වාගේ සංසාර දුකක් අත්විඳගෙන ඉන්න ඇති. මම මෙච්චර සංසාර දුක්වලටපත් වෙලා තියෙනවා. බුදුරජාණන්සේ අනවතග්ග සංයුත්ත ආදී සූත්‍ර දේශනාවල අප්‍රමාණ සංසාර දුක පිළිබඳව පැහැදිලි කරලා තියෙනවා. කරන්නේ අතීතේ අනවතග්ගෝ යම් භික්කවේ සංසාර කුබ්බා කෝටි නපඤ්ඤායති කියලා. බුදුරජාණන් කියන මේ සංසාරේ పూర్ව කෙලවරක් අපිට පේන්නේ නැහැ. මහණෙනි මේ සංසාරේ පුරාවටම අපි අපේ ගෙල සිඳුණු අවස්ථාවල අපේ ගෙලින් ගලා ගිය රුධිර ප්‍රමාණය මෙච්චරයි කියලා කියන්න කරන්න බෑ සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා. අපි සමහර වෙලාවට මේ නොඑක් නොඑක් සත්යන් වෙලා, කුලන් වෙලා, උරන් වෙලා, ගවයන් වෙලා අපේ මසට මිනිස්සු අපේ ගෙල සිඳුත් වෙලාවල ගලා ගියේ තමන්ගේ ගෙලින් ගලා ගිය රුධිරය ඔක්කොම එකතු කරොත් මේ සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා කියනවා. තමන්ගේ මව පියා දුව පුතා ඥාතීන් මේ අය මරණයටපත් වෙච්ච වෙලාවල හැඬු කඳුළු සතර මහා සාගරයට වැඩි කියන. ඒතර මේ විදිහට අතීත දුක පිළිබඳ බුදුරජාන් වහන්සේ නොඑක ආකාරයෙන් දේශනා කරනවා. ඒ අතීත දුක පිළිබඳව සංවේගය ඇති කරගන්න ඕනේ. ඒතර බුද්ධ චරිතය තමයි මේ අතීත දුක පිළිබඳව සංවේගය ඇති වෙන්නේ කියලා කියන්නේ. අපත්ත කියන්නේ අනාගතයේත් අපිට මේ වාගේ දුකටපත් වෙන්න පුළුවන් සිද්ධ වෙනවනේ කියන සංවේගය ඇති කරගන්න කියලා කියනවා. ඒ වගේම තමයි ඉදානි ආහාර ගවීති දුක්ඛං. දැන් මේ මොහොත මේ කාලය කියලා කියන අපිට ආහාර සෙවිය යුතු දුකකින් යුතු කාලයක කියන සංවේගය ඇති කරගන්න මෙන්න මේ සංවේගය ඇති කරගත යුතු තැන්වල සංවේගය ඇති කර ගැනීම කියලා කියන එක එක්තරා විදිහකට බුද්ධ චරිතයක ලක්ෂණයක් තියෙනවා. ඒ වගේම සංවිග්ගස්සච ඒ විදිහට සංවේගය ඇති කරලා නිකන් ඉඳලා හරියන්නේ නැහැනේ. ඒ සංවේගය ඇති කරලා අපි නුවණින් වීර්ය කරන්න ඕනේ මේ සසර දුක කෙලවර කරගන්න. ඒ නිසා කියන බුද්ධ චරිතය මේ සංවේගයට පැමිණලා එතනින් වීරිය කරනවලු මේ දුකෙන් ඈතර වීම කියන කාරණේ සඳහා. ඊළඟ චරිතය අවසන් චරිතය තමයි විතර්ක චරිතය. ඒතර විතර්ක චරිතය පිළිබඳවත් අපිට කියනවා ඔහු තුලත් विद्यमान වන ධර්මතා කිහිපයක්. විතර්ක චරිතය පිළිබඳව සඳහන් කරන විතක්ක චරිතස්ස බස්ස බහුලතා. ඔහු ටිකක් වැඩිපුර කතා කරනවා. දැන් අපි අපිට මේ චරිත හඳුනා ගන්න පුළුවන් මිනිස්සු අතර ඉන්න සමහර කෙනෙක් ටිකක් වැඩිපුර කතා කරනවා. ඒ වගේම ඝනාරාමතා මිනිස් පිරිසක් එක්ක එකට ඉන්නම තමයි කැමති හැම වෙලාවකම දෙතුන් දිනක එක සමහර ලාවට Tamanට තනියම මොනවා හරි දෙයක් කරන්න ගියාම මේ තනියම දේ කරන්න යන්න කැමති නැහැ. අරුණතර මේ කැම ටික කන්නවත් Tamanට තනියම යන්න බෑ. තව කවුරුන් රියුණ යන්න. ඒතර මෙන්න මේක කියනවා ඝනසංගනිකාරාමය කියලා. ඉතින් මෙන්න මේ ඝනසංගනිකාරාමය එහෙම නැත්නම් ඝනයා කෙරෙහි පුද්ගලයන් කෙරෙහි තියෙන ඇලීම කියන එක විතක්ක චරිතයගේ ලක්ෂණයක් කියලා කියනවා. කුසලාන යෝගේ අරති කුසල යෙදීමේහි අනවිරතියක් තියෙනවා. නොයලීමක්. ඒ කියන්නේ කුසල ධර්මයක් කරන්න යෙදෙන්නේ නැහැ. බුද්ධ වන්දනාවක් කරන්න හිතෙන්නේ නැහැ. සමහර ලාවට වතප්පිලේතක් කරන්න හිතෙන්නේ නැහැ. ඔහි කාලය ගත කරන්න විතරයි කැමති කුසල ධර්මයක යෙදීම පිළිබඳව අනවිරතියක් තියෙනවා. අනවත්ිත චිතතා අනවත්ිත චිතතා කියන එක අපි කලිනුත් පැහැදිලි කරන්න තියදුනා. සිත ස්ථීර නැහැ කියලා කියන එක. එතකොට සිත එක අරමුණක තියාගන්න අපහසුයි කියන එක. රත්ත්‍ින් දූපායනා රාත්‍රියේ දුම් දමනවා දිවා පජ්ජලතා දවල් දිලිසෙනවා කියලා කියනවා. එතකොට මේක හරි ලස්සන සූත්‍ර දේශනාවක මේ මජ්ක්‍ධිම නිකාය ඕපම වගේ වම්මික සූත්‍රය බුදුරජාණන් දේශනා කරනවා මහණෙනි මේ පුද්ගලයෙක් ඉන්නවලු රාත්‍රියේ දුම් දානවලු දවල් කැවිලිනවලු. රාත්‍රියේ දුම් දානවා දවල් කැවිලිනවා කියනවා. රාත්‍රියේ දුම් දානවා කියන්නේ මොකද්ද? රාත්‍රියේ කල්පනා කරනවා මම මෙහෙම කරනවා මෙහෙම කරනවා මෙහෙම කරනවා මේ මේ මේ මේ විදිහට මම වැඩ කටයුතු කරනවා කියලා සැලසුම් සකස් කරනවා. එහෙම සැලසුම් සකස් කරලා ඊට පස්සේ දවල් දවසේ මොකද කරන්නේ? ඒ ඒ විතර්කයන්ගේ තියෙන අරමුණු අරමුණු වලින් අරමුණු වලට යන්න උත්සාහ කරනවා. එතකොට රාත්‍රියේ එක තැනකට වෙලා ඉඳලා විතර්ක කරනවා අපි මේක කරන්න ඕනේ මේක කරන්න ඕනේ කියලා ඒ කරන විතර්කයට අනුරූපව වැඩ කටයුතු කරන්න ඒ අරමුණින් මේ අරමුණට යනවා මේ අරමුණින් ඒ අරමුණට යනවා මේ විදිහට දහවල දුවදුවා මහන්සි වෙනවා හැටි වැටෙනවා විතරයි අවසානට ඉතිරියක් ආන්න ඒකට කියනවා දවල් දෙහිම කියලා ඒ නිසා අපිට කියනවා මේ විතර්ක චරිතය අපිට කියනවා රත්ත්‍ින් දූපායනා රාත්‍රී දුන්දම්නවලු ඒ කියන්නේ රාත්‍රී කල්පනා කරනවා මම මේ විදිහට මේ විදිහට වැඩ කටයුතු කරනවා කියලා සැලසුම් සකස් කරනවා ඊට පස්සේ දිවා පජ්ජලතා දවල් දිලිසෙනවා දිලිසිලා ඉතින් ඒ ඒ විතර්ක කරගත්ත අරමුණු වල යෙදවින ආශය කරනවලු හුරා හුරන් දහවනා ඉතින් මේ විදිහට කියනවා හුරා හුරන් කියලා කියන්නේ එකක්වත් ඉවර වෙනකම් කරන්නේ බාගට කරලා අනිත් එකට යනවා එකක් බාගට කරලා අනිත් එකට යනවා දැන් අපි අර රාග ద్వේෂ මෝහ කියන චරිත ලක්ෂණවල කෘත්‍යාදී වශයෙන් කතා කරනකොට එතනත් අපි කතා කරා මෝහ චරිතයගේ ලක්ෂණයක් තමයි මෝහ චරිතයේ විතර්ක චරිතයේ සබහගයි කියලා කියෝ ඒ නිසා විතර්ක චරිතයත් මේක ලක්ෂණයක් කරන කටයුත්ත ඉවර වෙනකම් කරන්නේ නැහැ කියලා කියන එක. යමක් පටන් ගන්නවා අලුතෙන් පටන් ගන්නවා නිතරම පටන් ගන්නවා අලුත් එකක් පටන් ගන්නවා මේක මම කරනවා කියලා පටන් ගන්නවා. හැබැයි ඒකක්වත් ඉවර වීම දක්වා යන්නේ නැහැ. අතරමඟ නතර කරලා තව එකකට යනවා. ඒක කරගෙන යනවා ඒක අතරමඟ නතර කරලා තව එකකට යනවා. මෙන්න මේ විදිහට එක එකක් අර අවසන් වෙනකන් කටයුතු කරන්නේ නැතුව අනෙත් අරමුණට හුවමාරු වීමේ කියන ලක්ෂණයට කියනවා හුරා හුරං දහවනා කියලා. එතකොට විතර්ක චරිතය තුළ මෙන්න මේ කියන ලක්ෂණයන් ටික තියෙනවා කියලා කියනවා. බස්ස බහුලතා, ඝන සංගණිකාරාමතා, ඝනාරාමතා, කුසලානුයෝගී අරති, ඒ කියන්නේ කුසල ධර්මයේ හියදීමේ නොකැමැත්ත, අනවත් චිත්තතා, සිතේ ස්ථිර නැති භාවය, රත්ත්‍ින්දු පායනා රාත්‍රීහි දුම් දමනවා හෙවත් විතර්ක කිරීම දිවා පජ්ජලනා දවල් දවසේ දිලිහිමින් ඒ විතර්ක කරපු අරමුණු වල පැන පැන දුවමින් හුරා හුරන් දහවනා එකක්වත් අවසන් වෙන්නේ නැති වෙන්න ටිකක් කරලා අනිත් එකට මාරු වීම කියන ලක්ෂණ තියෙනවා කියලා. මෙන්න මේ විදිහට කියනවා ඒවං ධම්මප්පවතිතු චර්යායු විභවයේ මේන්න මේ විදිහට අපිට කියනවා ධර්ම ප්‍රවෘත්ති වශයෙන් අපිට චරිත දැනගන්න පුළුවන් කියලා. ඒතර මේ විදිහට කතා කරාම අපි දැන් මේ චරිත 6 රාග චරිතයක්ද, ද්වේෂ චරිතයක්ද, මෝහ චරිතයක්ද, ශ්‍රද්ධා, බුද්ධ විතක්ක චරිත කියන මෙන්න මේ චරිත 6 හඳුනා ගැනීම සඳහා දැන් අපි ණය ක්‍රම පහක් කතා කරන්ට යෙදුනා. ඉරියාපතතෝ කිච්ඡා භෝජනා දස්සනාදිතෝ ධම්මපවත්තිතෝ චේව චර්යාවි විභාවේ. ඉරියව් පැවැතීම් වශයෙන් අපිට මේ රාග චරිත ආදී හඳුනා ගන්න පුළුවන්. කෘත්‍ය වශයෙන් කරන කටයුතු වශයෙන් මේ රාග චරිත ආදී හඳුනා ගන්න පුළුවන්. ආහාර වළඳන ආකාරය වශයෙන් අපිට මේ රාග චරිත ආදී හඳුන ගන්න පුළුවන්. යම්කිසි රූපයක් දැක්කොත්, ශබ්දයක් ඇස්සොත් කොහොමද ඊට ප්‍රතික්‍රියා දක්වන්නේ? කොයි විදිහටද ඒ අනුව කටයුතු කරන්න කියන මෙන්න මේ ලක්ෂණය අනුව අපට චරිත හඳුන ගන්න පුළුවන්. ඒ වගේම එකිනෙක චරිතයා තුළ විද්‍යමාන වන ගුණාංග තුළින් අපිට චරිතය හඳුනගන්න පුළුවන් කියලා කියනවා. නමුත් මේ විදිහට කියන මේ චර්යා ભેදය දැන් මේ අපි සඳහන් කරපු නොයෙක් නොයෙක් ලක්ෂණ කියලා කියන ඒවා අපිට සමහර වෙලාවට හිතෙන්න පුළුවන් ඉතින් මේ චරිතයේ මේ කියන ලක්ෂණයමද තියෙන්නේ ඊට වඩා වෙන ලක්ෂණ නැද්ද කියලා. එනිසා මේ චරිත විභාගය කියලා කියන එක එක්තරා විදිහකට කියනවා මේක පාළියේ හෝ අට කතාවේ විද්‍යමාන විචිතයක් නෙමෙයි කියලා බුදුගොස් ස්වාමීන් වහන්සේ කියනවා. ඒක හරි වැදගත් කාරණයක්. අපිට කියනවා යෂ්මාපන ඉදං චරියා විභවනා විධානං සබ්බාකාරේන නේව පාලියං න අත්තකපායං අගතං. උතර මේක ਸਰවාකාරයෙන් කියන්නේ ਸਰවත්කාරයෙන්ම අපි අර සඳහන් කරපු විදිහටම පෙළේ අටකතාවේ නැහැ කියලා කියන්නේ. කියන්නේ මේක සියල්ලෙන් සියල්ල පෙළේ අටකතාවේ නැති සම්පූර්ණයෙන්ම කොහෙවත්ම නැති දෙයක් ගණන්ලා කියවා කියන එක නෙමෙයි. මේ චර්යා විභාවනාව චර්යා බෙහෙදේ කියලා කියන එක එක්තරා විදිහකට පෙළ අටකතා තුල විද්‍යමාන වීම මේ කියන විදිහටම නැහැ කියන එකයි කියන්නේ. මේ සියලු කරුණු කාරණා පෙළ අටකතා තුල දක්නට ලැබෙන්නේ නැහැ කියලා කියන්නේ. ඒ නිසා හැබැයි කියනවා කේවලං ආචාර්ය මත අනුසාරයෙන් උත්තම්. හුදෙක් ආචාර්ය මත අනුසාරයෙන් තමයි කියලා තියෙන්නේ. එතකොට දැන් ආචාර්ය මත කියන්නේ මොකක්ද? එතකොට දැන් දැන් අටකතා කියලා කියනකොට සමහර වෙලාවට අපිට හම්බෙනවා ආචාර්ය වාදෝති අටකතා කියලා අටකතාවෙම සඳහන් කරනවා. සමන්ත පාසාదికා විනය අටකතාවේ මේ සතර මහා ප්‍රදේශ පැහැදිලි කරන තැනට ඇවිල්ලා සතර මහා ප්‍රදේශ පිළිබඳව පැහැදිලි කිරීමේදී කියනවා සතර මහා ප්‍රදේශ සුත්ත සුත්තාන් ලෝම ආචාර්ය වාද අත්තුනමති කියන මේ හතරේ ආචාර්ය වාද කියන තැනට ඇවිල්ලා කියනවා ආචාර්ය වාදෝති අටකතා කියලා කියනවා. ආචාර්ය වාදය කියලා කියන අටකතාව කියලා කියනවා. ඒතර එහෙමනම් මෙතන කියන ආචාර්ය මතානුසාරීනි කියලා කියපිට වෙන එකක්. මොකද ඇයි අත්තකතායන් න ආගතම් කියලා කියනවනේ අත්තකතාවේ තිබෙන්නේ නැහැ කියනවනේ. ආචාර්ය මතෙන් විතරයි කියන්නේ කියනවනේ. ඒතර මෙතනදී අපි තේරුම් ගන්න ඕනේ දේ තමයි අර සමන්ත පාසාදිකාවේ දැන් මේ කාරණය අපි හරියට නොදැනීම නිසා බොහෝ දෙනෙක් වැරදි මිත්‍යා දෘෂ්ටි ග්‍රහණයන් පවා අරගන්නවා. බොහෝ දෙනෙක් හිතනවා ආචාර්යවාදෝති අට්ඨකතා කියලා කියවම ආචාර්යවාදී කියන අට්ඨකතාවයි කියලා කියවම අට්ඨකතාව කියලා කියන්නේ සියල්ලෙන් සියල්ල ආචාර්යවාදී කියන අදහසට ඇති කරගන්නවා. උතර අට්ඨකතාව කියලා කියන්නේ හුදෙක් ආචාර්යවාද විතරයි කියලා අදහසක් ඇති කරගන්නවා. උතර එතන ආචාර්යවාද කියන වචනේ අට්ඨකතාවේ පැහැදිලි කරන එකත් අපි පැහැදිලි කරගන්න ඕන වෙනම අතර මේ පිළිබඳ දීර්ඝව සාකච්ඡා කරන්න ඕනේ. එතනදී කියන්නේ ආචර්යාණං වාදෝ ආචාර්ය වාදෝ කියන විග්‍රහය ගන්න බෑ කියලා කියනවා. ඒ විග්‍රහය නෙමෙයි කියන එක කියන්නේ. දැන් අපි ආචාර්ය වාද කියන වචනේ පැහැදිලි කරනකොට මේක ආචාර්ය වාද කියන එක පාලියේ සමාස විග්‍රහය කරන්න පුළුවන් ආචාර්යානම් වාදෝ ආචාර්ය වාදෝ. හරි ආචාර්ය වාදෝ. ඒතර ආචාර්යයන් වහන්සේලාගේ වාදය ආචාර්ය වාදය කියලා කෙනෙකුට විග්‍රහ කරන්න පුළුවන්. හැබැයි අපිට කියනවා එහෙම නෙවෙයි මේ පදේ විස්තර කරගන්න ඕනේ කියලා. ආචාර්යාණං වාදෝ ආචාර්ය වාදෝ නෙමෙයි කියන ආචාර්යන් වහන්සේලාගේ වාදේ ආචාර්යවාදී නෙමෙයි. ආචාර්යයන් වහන්සේලා විශ්ින් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ පළවෙනි ධර්ම සංගායන ආදී ධර්ම සංගායනා තුළින් සංගීතයට පත් කරන ලද බුදුරජාණන්සේගේ ප්‍රතිර්ණක දේශනාව ඒ ඒ තන දැසගෙන ඉදිරිපත් කරන ලද විනිශ්චය දේශනාව දේශනාව ආචාර්යන් වහන්සේලා විසින් දේශනා කරපු නිසා ආචාර්යන් වහන්සේලා විසින් ඉදිරියට අරගෙන ආපු නිසා මේක ආචාර්යවාදී කියලා කියනවා කියලා. එමෙන්නතු ආචාර්යන් වහන්සේලාගේ වාදය ආචාර්යවාදේ නෙවෙයි. මේ ආචාර්යවාදුති අටකතා කියපදන පැහැදිලි කිරීම. ඒ නිසා අටකතාව කියලා කියන්නේ හුදෙක් ආචාර්යන් වහන්සේලාගේ අදහස නෙමෙයි. ඒක බුදුරජාණන් වහන්සේගේ අදහස. ඒක බුද්ධ දේශනාව. බුදුරජාණන් වහන්සේගේ ප්‍රකීර්ණක ධර්ම දේශනාව ඇසුරෙන් ධර්ම සංගීති සංගීතීකාරක මහරහතන් වහන්සේලා සහ ඒ සංගීතයට සහ සම්බන්ධන සමීපකාරී මහරහතන් වහන්සේලා මේ ධර්මය විග්‍රහ කරපු ක්‍රමය ඒක බුද්ධ දේශනාව අනුව තමයි මේ විග්‍රහ කරන ක්‍රමවේදී සකස් කරගත්තේ. ආන්න මේ විග්‍රහ කරපු ක්‍රමවේදය තමයි අට කතාව කියලා කියන්නේ. ඒකයි කිව්වේ ආචාර්යවාදෝති අටකතා කියලා. එතන ආචාර්යවාද කියන වචනෙන් අටකතා කියන්නේ කියලා. ඒකෙන් කියන්නේ ਸਰවාකාරයෙන් අටකතාව යන හුදෙක් ආචාර්යයන් වහන්සේලාගේ වාදයක් කියලා. ඒ නිසායි ආචාර්යාණන් වාදෝ ආචාර්යයන් වහන්සේලාගේ වාදය ආචාර්යවාදී කියන විග්‍රහයක් කරන්න බෑ කියලා කියන්නේ. ඒ නිසා අට්ඨකතා කියලා කියන එක බුදුගොස් ස්වාමිනස් මේ විසුද්ධි මාර්ගයේ සකස් කරන කාලයේදී අපිට මහා අට්ඨකතාව, මහා පච්චේය අට්ඨකතාව, කුරුම්බි අට්ඨකතාව මේ ආදී කොට ඇති සීහල අට්ඨකතා කියලා පිරිසක් යමක් තිබුණා. ඒ සීහල අට්ඨකතා තුල එක්තරා විදිහකට යම් යම් අර්ථ විග්‍රහයන් ඉදිරිපත් කරලා තිබෙනවා. උන්වහන්සේ සීහල අට්ඨකතා ඇසුරෙන් තමයි විසුද්ධි මාර්ගයට අවශ්‍ය අර්ථ විනිශ්චයන් ටික ගන්නේ. හැබැයි ඒ අරගන්නකොට උන්වහන්සේ ඒ කාලේ හිටපු ප්‍රධාන තෙරුන් වහන්සේලාගෙන් ආචාර්යන් වහන්සේලා කියන ප්‍රධාන තෙරුන් වහන්සේලාගේ අදහස මෙතෙන්ට එකතු කරලා තියෙනවා ථේරවාද කියලා. එතකොට ඒ කාලේ හිටපු මේ ආචාර්යන් වහන්සේලා එහෙමත් නැත්නම් ප්‍රධාන තෙරුන් වහන්සේලා එහෙමත් නැත්නම් මේ සංගීතය සංගීතකාරක මහරහතන් වහන්සේලා ආදී ආචාර්යන් වහන්සේලා මෙන්න මේ අයගේ මත අනුසාරයෙන් ගලතලා තමයි බුද්ධ ගෝස්වාමීන් වහන්සේ කියන්නේ මෙන්න මේ චර්යා චර්යාවන් හඳුනා ගැනීමේ ක්‍රමවේදය. ඒ අවශ්‍ය දැනගන්න. එහෙම නැත්නම් කෘත්‍ය වශයෙන් දැනගන්න, බැලඳීම් වශයෙන් දැනගන්න, දර්ශනාදී වශයෙන් දැනගන්න, ධර්ම ප්‍රවෘත්ති වශයෙන් දැනගන්න කියන මෙන්න මේ ආකාර පහ අර ආචාර්යන් වහන්සේලා දක්වලා තියෙන අදහස් ඔස්සේ තමයි ඉදිරිපත් කරන්න කියන. එහෙම නැත්නම් පාලි හෝ අර්ථ කතාවේ මේ විදිහට අවිල නැහැ කියන්නේ. ආන්න ඒ නිසා අපිට කියනවා තස්මන සාරතෝ පච්චේතබ්බත්. ඒක සාර වශයෙන් අරගන්න එපා කියලා කියනවා. ඒතකොට දැන් අපිට එහෙමනම් දැන් මේ මහා විශාල විග්‍රහයක් අපිට ඉදිරිපත් කරලා මෙහෙම මෙහෙමයි මෙහෙම මෙහෙමයි කියලා විග්‍රහයක් ඉදිරිපත් කළා. අවසානයේ අපිට කියනවා මේක සාර වශයෙන් අරගන්න එපා. මේක මේ පිළියත් කතාවේ තියෙන කාරණයක් නෙවෙයි කියලා බලන්න බුද්ධඝෝස් ස්වාමීන් වහන්සේ කොයිතරම් නිහතමානීව තමන්ගේ මේ අදහස් දැක්වීම දක්වලා තියෙනවද කියලා. උන්වහන්සේ මේ අදහස් දැක්වීමේදී ඒ කාලේ ආචාර්ය මත අනුසාරයෙන් ආපු මේ චරිත හඳුනා ගැනීමේ ක්‍රමවේදයන් ටික විසුද්ධි මාර්ගයට ඇතුළත් කරනවා. ඇතුළත් කරලා ඒක සියල්ලෙන් සියල්ල මේ විදිහට විය යුතුයි කියන වැරදි අවබෝධයකට කෙනෙක්පත් වෙන්න ඉඩකඩ තියෙන නිසා ඒ වැරදි අවබෝධය නැතිකරන්න ඒක නිවැරදි කරන්න උන්වහන්සේ කියනවා මේක සාර වශයෙන් අරගන්න එපා මේක පිළියක්කටයි කියන එකක් නෙමෙයි ආචාර්යන් වහන්සේලාගේ මතය අනුසාරයෙන් තමයි කියන්නේ කියලා. ඒක ඒ පිළිබඳව සඳහන් කරනවා ඒ නිසා උන්වහන්සේ රාග චරිතස්සෙහි වුත්තාන ඉරියාපතාදීනේ දෝෂ චරිතාදීෝපි අපමාද විහාරිනෝ කාපින් සක්කොත් දැන් අර ඉරියව් වශයෙන් ගත්තහම රාග චරිතයේ තියෙන ඉරියව් පැවැත්ම කියන එක ඕනනම් ද්වේෂ චරිතයට උනත් අප්‍රමාදී වේ කියන්නේ සිහිනුවණින් යුතුව කටයුතු කරන කෙනෙකුට කරන්න බැරි කමක් නැහැ කියලා කියනවා සිහිනුවණින් කටයුතු කරනවා නම් ද්වේෂ චරිතය රාග චරිතයේ තියෙන ඉරියම් පැවැත්වුම් ඉරියව් පැවතීම් ටික පවත්තන්න බැරිකමක් නැහැ කියලා කියනවා. සංසප්ත චරිතස්සජ පුද්ගලස්ස ඒකස්සේව භින්න ලක්ෂණා ඉරියාපථාදයෝ න උපජ්ජಂತಿ. ඒතර කියන සංසප්ත චරිතස්ස පුද්ගලස්ස යම්කිසි විදිහකට චරිත ලක්ෂණ මිශ්‍ර වෙලා තියෙනවා නම් ඒ මිශ්‍ර වෙලා තියෙන කෙනෙකුට එකම මේ බිඳුණු ඉරියාපත ලක්ෂණයන් උපදවන්න අපහසුයි කියලා අපහසුයි කියන්නේ. දැන් ඒ කියන්නේ දැන් අපිට අපිට කියනවන් දැන් රාග චරිතය මෙන්න මේ විදිහටයි ගමන් යන්නේ. ද්වේෂ චරිතය මෙන්න මේ විදිහට ගමන් යනවා. දැන් රාග චරිතය එක්තරා විදිහට ලැබි ගමන් යනවා. ද්වේෂ චරිතය බොහොම ඉක්මනට ඉක්මනින් ගමන් යනවා. එතකොට කියනවා දැන් මේ චරිත ලක්ෂණ දෙකම මිශ්‍ර වෙච්ච කෙනා එහෙනම් මේ ලැබි ගමන සහ ඉක්මන් යන ගමන කියන දෙකම එකතු වෙලා යන්න පුළුවන්. එහෙම ඇති වෙනවා කියන එක හැකියාවකුත් නැහැ කියලා පෙනෙන. ඒ නිසා දක්ෂ ගමන්, අදක්ෂ ගමන්, තුරිත ගමන්, ලැචි ගමන් කියන මේ බින්න ලක්ෂණ, ඉරියව් ලක්ෂණ එකම පුද්ගලයාට ඇති වෙනවා කියන එක අපිට හඳුනගන්න අපහසුයි කියලා කියනවා. ඒ නිසා කියනවා යම් පනේතං අට්ඨකතාසු චර්යා විභාවනා විධානං උත්තං තදේව සාරතෝ පච්චේකම්බං. ඒ නිසා අපිට කියනවා අට්ඨ කතාවල චර්යාවන් බෙදන්න යම් කිසි දෙයක් තිබද ආන් ඒක විතරක් අටුවාවල ඒ අටකතාවල තියෙන දේ විතරක් අපිට සාර වශයෙන් සලකා ගන්න කියලා කියනවා. ඒ නිසා මේ චරිත බෙදීම සඳහා තියෙන ඉරියව් ආදී චරිත හඳුනා ගැනීමේ ලක්ෂණ ටික අටකතාවේ අපිට නෙමෙයි. ඒක ආචාර්යමත් අනුසාරයෙන් තමයි කිව්වේ. ඒ නිසා ඒ පිළිබඳව අපිට සාර වශයෙන් අරගන්න එපා. හැබැයි එකිනෙක චරිත පිළිබඳව අටුවාවල අටකතාවල කියපු දෙයක් තියෙනවා. ඒ තමයි මේ මේ චරිතයේ මේ මේ භාවනා ක්‍රමවේදයන් සප්පායයි මේවා මේ විදිහට යොදා ගන්න ඕනේ කියපු අපිට ඒ ලක්ෂණ ටික පිළිබඳව අපිට සාර වශයෙන් අරගත්තට කමක් නැහැ කියලා කියනවා. ඒත් මෙන්න මෙහෙම කියලා මේ චරිත පිළිබඳව අපිට දක්වනවා. මේ පිළිබඳව කියනවා වුත්තං හේතං ඒ පිළිබඳ ඒ කාරණේ නැවතත් කියවා කියලා කරන වුත්තං හේතං චේතෝපරිය ඥානසලාභී ආචාරියෝ චරි ආචාරියෝ චරියං ආචාරියෝ චරියං ඤප්පා කම්මත්තහනං කතේසති ඉතරේන අන්තේවාසිකෝ පුච්චිතබ්බෝති එතකොට කියනවා චේතෝපරිය ඥානයේ තියෙන කෙනා ඒ කියන්නේ අනුන්ගේ සිත් දැනගන්නා වූ නුවණ ඇති ආචාර්යයන් වහන්සේ චර්යඥත්වා චර්යාව දැනගෙන චර්යාව දැනගෙන චරිතය දැනගෙන අපිට කියනවා කම්මට්ටහනං කතේසති කමටහන පැහැදිලි කරනවා කියලා කියනවා. ඊතරේන එහෙම නැති කෙනා අපිට කියනවා අන්තිවාස්තුප්තු චිතබ්බෝ Tamanගේ අඩුම තරමේ අතවැසි අයගෙන් ਵਿਚාරලා අනෙක් අයගෙන් අහලා හරි මෙයා රාගයේද වැඩි, ද්වේෂයේද වැඩි යනාදී කරුණු කාරණා ටික දැනගත යුතුයි කියලා කියනවා. එතකොට එනිසා චරිතයේ කුමක්ද කියලා දැනගන්න එක්කෝ එක ලක්ෂණයක් තමයි සමහර ආචාර්යයන් වහන්සේලා පරසිද්ධාන්නා නුවණින් ඒක දැනගන්නවා කියලා කියනවා. ඒකට පරසිද්ධාන්නා නුවණ තියෙන කෙනා පරසිද්ධාන්නා නුවණින් අනිත් කෙනාගේ සිත දිහා බලලා ඒ පුද්ගලයාට වැඩිපුර රාගය දුපදින්න වැඩිපුර ද්වේෂය දුපදින්න කියන කාරණේ දැනගන්නවා. එහෙම නැත්තම් අපිට කියනවා ඒ ආචාර්යයන් වහන්සේ අනෙක් අතරසියකින් අහලා බලනවාද කොහොමද එකට ඉන්න සෙසු Tamanගේ ශිෂ්‍ය පිරිස සබ්‍රහ්මචාරීන් වහන්සේලා මේ අය සමග එකට හැසිරෙන අයගෙන් අහනවා මෙයා කොහොම කෙනෙක්ද? ඉක්මනට තරහ යනවද? එහෙම නැත්නම් ඇලෙන්ද ඇලීම වැඩිද? මෙන්න මේ විදිහට රාගයේද වැඩි, ද්වේෂයේද වැඩි කියන කාරණේ දැනගන්නවා කියලා කියනවා. ඒ නිසා අපි එක්කෝ ඉතින් පරිසිද්ධාන්නා නුවණ තියෙන ආචාර්යයන් වහන්සේ කෙනෙකුට පුළුවන් ඒ පරිසිද්ධාන්නා නුවණින් චරිතය හරි යම් විදිහකට දැනගන්න. එහෙමත් නැත්නම් සෙසු පුද්ගලයන්ගෙන් අහලා තමයි දැනගන්න වෙන්නේ මේ චරිතයේ රාගද ද්වේෂද කියලා. ඉතින් යම් විදිහකට මේ චරිත ලක්ෂණවල සමහර අංග ලක්ෂණ මේ චරිතයන් තුළ विद्यमान වෙන්නේ නැත්තේ නෑ विद्यमान වෙනවා. ඒ නිසා යම් උපකාරයක් මේ චරිත හඳුනා ගැනීම සඳහා මේ කියන චරිත ලක්ෂණ තුළින් ලබා ගන්න බැරි කමක් නැහැ. අන්න ඒ නිසායි බුදුගොස් ස්වාමීන් වහන්සේ මේ චරිත හඳුනා ගැනීමේ ලක්ෂණ කියන එක අට කතාවල ආපු දෙයක් නොවුනත් ආචාර්ය මත අනුසාරයෙන් කියන චරිත හඳුනා ගැනීමේ ක්‍රමවේදයන් ටිකක් උනත් ඒ ක්‍රමවේදයන් ටික අපිට ඉදිරිපත් කරන්න ප්‍රධානතම හේතුව තමයි ඒකෙන් කමතහනක් දෙන ගුරුවරයාට එක්තරා විදිහක අවබෝධයකට කරගන්න පුළුවන්. ඒ වගේම තමයි යෝගී කෙනාට තමන්ට තමන්ගේ මෙබඳු මෙබඳු ලක්ෂණ තියෙනවද කියලා තමන් දිහා බලලා තමන්ගේ හිත දිහා බලලා ඒ ලක්ෂණ ඔස්සේ තමන් වැඩිපුර රාගය තියෙන එක්කද වැඩිපුර ද්වේෂය තියෙන එක්කද මෝහ චරිතයද බුද්ධි චරිතයද විතර්ක චරිතයද මොකක්ද කියන එක පිළිබඳව යම් අදහසක් ලබා ගන්න පුළුවන් නිසා ඒ අදහස කියන එක අපිට අපි කරන භාවනාව මොකද්ද? ඒ භාවනාව කොයි විදිහටත් අපි සකස් කරගත යුත්තේ කියන අවබෝධයට ඒක වැදගත් කියලා කියනවා. මෙන්න මේ කාරණයක් සමග අපිට මේ චරිත පිළිබඳව හඳුනා ගැනීමේ ආකාරයන් ටික අවසන් වෙනවා. ඊළඟට අපට කතා කරන්න තියෙන්නේ කිං චරිතස්සච පුද්ගලස්ස කිං සප්පායම්ති කියන මෙන්න මෙතන ඉඳලා ඒ පිළිබඳව කරුණු කාරණා පැහැදිලි කිරීමයි කරන්න තියෙන්නේ. ඉතින් අපි ඒ කරුණු කාරණා පැහැදිලි කිරීම අපි ඊළඟ දවසේ පැහැදිලි කරන්න නතර කරමින් අද දවසටත් අපි මෙතනින් මේ දේශනා මාලාව સમાප්ත කරන්ටයි බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැත්නම් අද දවසෙත් අපි මේ විෂදි මාර්ගය ඇසුරෙන් පවත්වාගෙන යන අමතපදන් දේශනා මාලාවේ 40 වන දේශනාව අපි සිදු කරන්නේ. ඉතින් භාවනා කමඨහනක් වඩා ගන්න බලාපොරොත්තු වෙන පින්නතුන් උදෙසා ඒ සඳහා අවශ්‍ය මඟ පෙන්වීමක් ලැබෙන ආකාරයෙන් ඉතින් මේ වැඩසටහන පවත්වා ගන්නට හැම සියලු කටයුත්තකටම අපිට අප උපකාර කරන සෑම සිළු දිව්‍යතා මණ්ඩලයන්ට අපි රැස්පත් වෙච්ච උදාර පුණ්‍ය ශක්තිය අනුමෝදන් කරන අනුමෝදන් වේවා. ඒ වගේම තමයි මේ වැඩසටහනට සහ සම්බන්ධ වෙන වැඩසටහන සංවිධානය කරන පින්නතුන්ට වැඩසටහන සහ සම්බන්ධන පින්නතුන්ට වගේම අනාගතයේ මේ වැඩසටහන YouTube නාලිකා ආදී නරබලා ශ්‍රවණය කරලා ඒ දැනුම අවබෝධය ලබා ගන්න පින්නතුන් හැම සිර දිනාටමත් අපි විඥාන මොහොතන සිදු කරනවා සිර දිනාටම උතුම් නිවෙනින් සැනසී පිණිස මේ උදාාර ශක්තිය පුණ්‍ය ශක්තියක් බවට පත් වේවා හැම සිර දිනාටම බලාපොරොත්තු වන ආකාරයෙන් නිවෙනින් සැනසෙන්න අපේ මේ ධර්ම දානමය කුසලයක් හේතු වේවා කියන ආශිර්වාදයක් සමග අපි දෙවියන්ට ඥාතියින්ට පින්නන මොදල් කරමු දෙවියන්ට පින්නන මොදල් කරමු ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරමිති දෛවමනම් පෙරවන් සරණයි